කොසල් රජුරෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේව ඊටාම සමීපව ඇසුරු කරපු සදහැවත් දායක මහත්මයෙක්. දිනකට දෙවාරක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට අනිවාර්යයෙන්ම යනවා කොතෙකුත් රාජකාරී කටයුතු තිබුණා. එහෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සුව දුක් විමසලා තථාගතයන් වහන්සේගෙන් යම්කිසි ධර්ම කාරණයක් අහලා දැනගෙන බොහොම ගෞරවයෙන් කටයුතු කරන ස්වභාවයක් කොසල් රජුරුවන් තුල පැවතුණා. ඒ වගේම රජුරෝ නිරන්තරයෙන් Tamanගේ ජීවිතයත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත් සංසන්දනය කරමින් දකින්නට උත්සාහ කළා. රජුරෝ එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා ප්‍රකාශ කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්ස ඔබත් ශාස්ත්‍රීය රාජවංශිකේ මමත් ශාස්ත්‍රීය රාජවංශිකේ එතකොට ඔබ වහන්සේ ධර්මයෙන් අධිපති එහෙම නැත්නම් ධර්ම රාජ්‍යයේහි රජකම් කරන්නේ මම ප්‍රදේශ රාජ්‍යයේහි එහෙම නැත්නම් මේ මහ පොළොවේහි අධිපති හැටියට මේ පොළවට භූමියට අධිපතිකම් කරමින් රටට අධිපතියෙක් හැටියට මම රජකම් කරනවා. ඒ වගේම ඔබ වහන්සේ 80 පසු වෙනවා. මමත් 80 පසු වෙනවා. මේ විදිහට Tamanගේ ජීවිතයත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයත් සංසන්දනය කරමින් බොහෝම සතුටු වුණු අවස්ථා පිළිබඳව කොසල් රජුලුවන්ගේ ජීවිතයේ සඳහන් වෙනවා. ඒ වගේම Tamanගේ ජීවිතයේ තිබුණු යම් යම් අඩුපාඩු සකස් කරගෙන මේ ලෝකය සුවපත් කරගන්නට, පරලොව සුවපත් කරගන්නට යෝග්‍ය වෙන ධර්මකාරණා බොහොමයක් විටින් විට කොසල් රජුලු බුදුරජාණන් වහන්සේගෙන් විමසලා තියෙනවා. ඒ හැම කාරණයකටම රාජ්‍යත්වය මූලික කරගෙන ඒ වගේම සාමාන්‍ය ජීවිතය පදනම් කරගෙන සමාජයේ දෛනිකව අපට හමු වෙන මුණගැහෙන යම් යම් උපමා ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ ගැඹුරු ධර්ම කාරණාත් ඒ වගේම දෛනික ජීවිතයට වැදගත් වෙන බොහොම සරල ධර්ම කාරණාත් බොහොමයක් කොසල් රජුලන් මූලික කරගෙන දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කරපු සූත්‍ර ධර්ම බොහොමයක් එකට එකතු කරලා සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයයි කියලා වෙනම කොටසක් සඳහන් වෙනවා කොසල් රජුරවන්ට දේශනා කරපු ධර්ම දේශනාම පමණක් වෙන් කරලා. ඒ කෝසල සංයුත්තේහි දැක්වෙන අත්තරක්කිතා සූත්‍රයේහි එන ගාථා ධර්මයක් තමයි අද අපි මාතෘකාව හැටියට දේශනා කළේ. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කොසල් රජුරෝ සිහිපත් කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්ස හුදකලාව විවේකීව ඉන්නකොට මට මෙහෙම හිතුණා මේ ලෝකේ කවුද තමන් රැකගත්තා වෙන්නේ කොහොම කටයුතු කරන තැනැත්තාද තමන් රැකගත්තා වෙන්නේ කොහොම කටයුතු කරන කෙනාද තමන් රැක නොගත්තා වෙන්නේ කියලා මට වෙන්න මෙබඳු අදහසක් ස්වාමීනි මතුණා මතුවෙනකොට මට නැවත කල්පනා වුණා ස්වාමීනි බුදුරජාණන් වහන්ස යම්කිසි කෙනෙක් කාය දුස්චරිතයෙන් වළකිනවනම් යම්කිසි කෙනෙක් වචී දුස්චරිතයෙන් වළකිනවනම් යම්කිසි කෙනෙක් මනෝ දුස්චරිතයෙන් වළකිනවනම් කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිත කියන මේ යහපත් ධර්මතාවයන් වැඩි දියුණු කරනවා නම් අන්නේ පුද්ගලයා තමන් රැකගත්තු කෙනෙක් බවට පත් වෙනවා. මේ ත්‍රිවිධ දුෂ්චරිතයෙන් වැළකීමෙන් සහ ත්‍රිවිධ සුචරිතය සම්පාදනය කිරීමෙන් ඒතනත්තා තමන් රැකගත්තා වෙනවා. ඒ වගේම ස්වාමීනි කවුද තමන් රැක නොගත්තා වෙන්නේ? ස්වාමීනි එහෙම හිතනකොට මට හිතුණා යම්කිසි කෙනෙක් කාය දුෂ්චරිතයේහි යෙදෙනවා නම් යම්කිසි කෙනෙක් වචී දුෂ්චරිතයේහි යෙදෙනවා නම් යම් කෙනෙක් මනෝ දුෂ්චරිතෙහි යෙදෙනවා නම් කායික වාචසික මානසික වශයෙන් සුචරිත ධර්මයන්හි නොයදෙනවා නම් අන්න එතනත්තා තමන් නොරකගත් පුද්ගලයෙක් කියලා මට කල්පනා වුණා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් කායික වාචසික මානසික කියන දුෂ්චරිත ධර්මයන්හි යෙදෙනවා නම් සුචරිත ධර්මයන්හි නොයදෙනවා නම් ඒතනත්තාට අවශේෂ කොයිතරම් රැකවරණයක් තිබුණත් ඒ තනත්තා සුරක්ෂිත කෙනෙක් කියලා නම් කියන්නට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ රජෙක් හැටියට මහා සේනාවන් හතරක් අපට තියෙනවා. ඒ මොනවද? ඇත් සේනාව, ඒ වගේම අශ්ව සේනාව, රත සේනාව, පාබල සේනාව කියලා. ඇත් අශ්‍රිය පාබල කියලා චතුරංගනීය සේනාවක් රජෙකුට තියෙනවා. මේ චතුරංගනී සේනාවෙන්ම Taman රැකෙනවා කියලා හිතාගෙන හිටියා වුණත් යම්කිසි කෙනෙක් කායික දුෂ්චරිතයෙන් වැළකීලා Taman රැකගන්නේ නැතිනම් වචී දුෂ්චරිතයෙන් වැළකීලා Taman රැකගන්නේ නැතිනම් මනෝ දුෂ්චරිතයෙන් වැළකීලා Taman රැකගන්නේ නැතිනම් ඒ තැනත්තා සුරක්ෂිත පුද්ගලයෙක් කියලා කියන්නට බෑ. ඇයි අර ඇත්තස්ත්‍රිය පාබල කියන සේනාවන් බාහිර රැකවරණයන් පමණයි. නමුත් ඇතුළතින් Tamanට Taman රැක ගන්නට බැරි නම් ඒ තනත්තා අනාරක්ෂිත පුද්ගලයෙක් කියලයි මට හිතෙන්නේ. ඒ වගේම ස්වාමීනි ඇත්තස්ත්‍රිය පාබල කියන මේ සේනාවන් හිටියත් නොහිටියත් යම්කිසි කෙනෙක් කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතයන්හි නිරත වෙලා කායික වාචසික මානසික දුෂ්චරිතයන්ගෙන් වැළකීලා Taman රැක ගන්නවා නම් අන්නේ පුද්ගලයා ලෝකේ සුරක්ෂිත පුද්ගලයෙක් කියලා මට කල්පනා වුණයි කියලා බුදුරජාණන් වහන්සේ සමග ගිහිල්ලා කොසල් රජුව ප්‍රකාශ කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා එය එසේමයි මහරජතුමනි එය එසේමයි යම් කෙනෙක් මෙලව පරලව තමන් රැකගත්තා වෙන්නේ කායික වාචසික මානසික දුෂ්චරිතෙන් වැළකීලා සුචරිත ධර්මයන්හි යෙදෙන කෙනාමයි ඒ වගේම යමෙකුට ඒවායින් රැකෙන්නට බැරි වුණොත් බාහිර කොයිතරම් මුරකාවල් යොදාගෙන හිටියත් අපිට මේ මේ රැකවරණ තියෙනවා අපිව රකින්නට අපිව බලා ගන්නට දරුවන් ඉන්නවා මුණුබුරන් ඉන්නවා බිරිඳ ඉන්නවා සැමියා ඉන්නවා සේවක සේවිකාවෝ ඉන්නවා අපි මෙච්චර මුදල් බැංකු පොතේ දාලා තියෙනවා අපි ජීවිත රක්ෂණයක් අරගෙන තියෙනවා අපිට මේ මේ වගේ ව්‍යාපාර තියෙනවා ඒ නිසා අපේ අනාගතය නම් සුරක්ෂිතයි කියලා කොච්චර හිතාගෙන හිටියත් රජෙක් විදිහට කල්පනා කරනවා නම් ඇත්තස්ත්‍රිය පාවල කියන චතුරංගනී සේනාවක්ම මට තියෙනවා මට හිතවත් අමාත්‍ය පිරිසක් ඉන්නෝ ඒ නිසා මාව රැකේ කියලා හිතාගෙන හිටියට අර කායික වාචසික මානසික සුචරිතයෙන් වැළකීලා දුෂ්චරිතේ හියදෙනවා නම් ඒ තැනත්තා සුරක්ෂිත කෙනෙක් තමන් රැකගත්තු කෙනෙක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අපි මුලින් මාතෘකා කළ ගාථා ධර්මයේ දේශනා කළා. කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවතෝ ලජ්ජී රක්ඛිතෝති පෞච්චති මහරජතුමනි කයින් සංවර වෙන එක හොඳයි වචනයෙන් සංවර වෙන එක හොඳයි සිතින් සංවර වෙන එක හොඳයි හැම තැනකදීම හැම ආකාරයෙන්ම සංවර වෙන එක හොඳයි යම්කිසි ලජ්ජී පුද්ගලයෙක් ලජ්ජී කියලා කියන්නේ පව්කම් කරන්නට ලැජ්ජා ඇති කෙනෙක් මේ ආකාරයට හැම තැනදීම Tamanගේ සිත කය වචනය කියන ద్వාරත්‍රය රැක ගන්නවා නම් රක්කිතෝති පෞච්චති අන්නේ පුද්ගලයා Taman රැකගත්තු කෙනෙක් කියලා කියන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් මෙහිදී කොසල් රජුරෝ Tamanගේ මනසෙහි පහළ වෙච්ච එක්තරා චිත්ත සංකල්පනාවක් තමයි බුදුහාමුදුරුවෝ සමග ඇවිදින් කියන්නේ. තථාගතයන් වහන්සේක ඒ ආකාරයෙන්ම අනුමත කරලා දේශනා කරනවා මේ කාය වාග් මනස් දුෂ්චරිතය නිසා තමන් මෙලෝ පරලොව අනාරක්ෂිත වෙන හැටිත් කායික වාචසික මානසික කියන සුචරිත ධර්මයන් නිසා මෙලව පරලොව තමන් සුරක්ෂිත වෙන හැටි. ඒ නිසා තථාගතයන් වහන්සේ තව තැනකදී දේශනා කරනවා අත්තානං චේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්කිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ තමන් තමන්ට ආදරේ කියලා වැටහෙනවා නම් ඒ ඥානවන්තයා විසින් ජීවිතේ යාම තුනෙන් එක්කයා මේකදී හරිය තමන් රැකගන්නට සුදුසු වැඩපිළිවෙලක් යදන්න. එහෙමනම් තමන් රැකෙන්නේ කොහොමද? කායික වාචසික මානසික කියන මේ ත්‍රිවිධ දුෂ්චරිතයෙන් වැළකීලා ත්‍රිවිධ සුචරිතෙහි හැසිරෙන්නට පුළුවන් නම් පමණයි පිළිතුර. එතකොට මේ ජීවිතේ යම්කිසි කෙනෙක් එහෙම රැකෙනකොට ඒත් සමහර වෙලාවට දුක්ඛම් කටළු බාධා පැමිණෙනවා. එහෙම වෙන්නට හේතුව මොකක්ද? සසර ගමනේ හරි ඒ ත්‍රිවිධ දුස්චරිතයේහි යෙදিলা යම් යම් අකුසල කර්ම රැස් කරගෙන තියෙනවා නම් විටින් විට ඒ වයිස්මතු වෙන්නට පුළුවන්. ඒ තුලින් කායික හානි පැමිණෙන්නට පුළුවන්. ඒ වගේම මනස රැකගෙන නැත්නම් මෙලොව පරලොව පරිහානියටපත් වෙන්නට පුළුවන්. එනිසා මේ ලෝක වශයෙන් Tamanගේ සිත රැක ගන්නට ඕන සාංශාරික වශයෙන් යම් එබඳු කර්මයක් සිද්ධ කරලා තියෙනවා නම් ඒ කර්මය ඉස්මතු වෙලා Tamanගේ කයට භෞතික සම්පත් වලට හානි වෙන එක වළක්වා ගන්නටත් යම් වැඩපිළිවෙලක් යොදාගත යුතුයි. එවනම් අපිට දෙපැත්තකින් රැකෙන්නට වෙනවා. ඒ මොනවද දෙපැත්තයි කියලා කිව්වේ? මනසින් රැකෙන්නටත් වෙනවා, භෞතික වශයෙන් රැකෙන්නටත් වෙනවා. ඒ භෞතික වශයෙන් රැකවරණය ඇති කරන්නට යම් තරමකට අනිත් අයට පුළුවන් අපට උදව් වෙන්නට. අපේ හිතවත් අයට පුළුවන්, ආරක්ෂකයින්ට පුළුවන්, ඒ වගේම රටකට සමාජයකට පුළුවන්, Tamanගේ අඹු දරු ආදීන්ට පුළුවන්, ඒ වගේම ධනයට පුළුවන් යම් ප්‍රමාණයකට Taman සුරක්ෂිත කරන්නට, ඒ වගේම ඖෂධ ප්‍රතිකාර ආදියට පුළුවන් යම් ප්‍රමාණයකට Taman සුරක්ෂිත කරන්නට භෞතික වශයෙන් හැබැයි තමන් අනාරක්ෂිත වෙන කරුණු සසරේ රැස් කරගෙන තියනවා නම් මේ සියල්ලම තිබුණා වුණත් තමන් රකින්නට ඒ කිසිවක් සමත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් මේ ලෝක වශයෙන් අපි සුචරිත ධර්මයන්හි යෙදෙමින් අපේ මනස රැකගන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. ඒ වගේම සාංශාරික වශයෙන් ඒබඳු කර්ම ශක්තියින් අපි ගොනු කරගෙන තියනවා නම් එකතු කරගෙන තියනවා නම් ඒවායින් යම්කිසි දුක්ඛ විපාකයක් අපේ මනසට නැතත් කයට පැමිණෙන්නට පුළුවන්. දැන් මුගලන් හාමුදුරුවෝ මේ ජීවිතේ අරහත්ත්වයට පැමුණුණා. උන්වහන්සේ ලෝකයට පිහිට පිණිස ක්‍රියාත්මක වුණා. නමුත් Taman සසරේ සිතකය වචනය දූෂිත කරගෙන සිද්ධ කරගත් අකුසල පාප ධර්මයේහි විපාකය කායික වශයෙන් Taman වෙත පීඩාවක් ඇති කළා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දෙපැත්තෙන්ම අපි රැකෙන්නට කටයුතු කරගන්නට ඕන. ඒ දෙපැත්තෙන්ම රැකෙන්නට උදව් වෙන ප්‍රධාන කාරණේ තමයි කායික සුචරිත භාවය, වාචසික සුචරිත භාවය, මානසික සුචරිත භාවය. සුචරිත ධර්ම කියලා කියන්නේ කයින් වචනයෙන් සිතින් කුසල් දහම් සම්පාදනය කිරීම. දුෂ්චරිත ධර්මයයි කියලා කියන්නේ කයින් වචනයෙන් සිතින් අකුසල් දහම් සම්පාදනය කිරීම. එනිසා මේ දෙපස හඳුනාගෙන යම් කිසි කෙනෙකුට තමන් මෙලව පරලෝ සුරක්ෂිත කරගන්නට පුළුවන් නම් අන්නේ පුද්ගලයා හැබෑවටම සුරක්ෂිත කෙනෙක් කියලා කියන්නට පුළුවන් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ මෑතකදී දැන් මේ කියන කාරණා ප්‍රායෝගිකව අදටත් අපට ජීවිතේ අත්දකින්නට පුළුවන් සමාජයේ දිහා ටිකක් විපරමින් බලා ඉන්නකොට අපට ඕනෑ තරම් පැහැදිලිව උදාහරණ පෙනෙනවා. මේ මෑතකදී අපට අසන්නට ලැබුණු ප්‍රවෘත්තියක් තමයි එක ව්‍යාපාරික මහත්මයෙක් එතුමාගේ ජ්‍යොතිෂය එහෙම නැත්නම් Tamanගේ උපන් වේලාව දීලා ජ්‍යොතිෂඥයෙකුට දීලා Tamanගේ අනාගතය කොහොමද කියලා ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව බලවා ගන්නට ඔහුට ඕන මෙහෙම ගිහින් බැලුවෙන් පස්සේ අර ජ්‍යොතිෂඥයා කියනවා ඔබට ඉදිරියේ අසවල් දවසේ මාරකයක් තියෙනවා ඒක ටිකක් බරපතලයි. ඒ නිසා ජීවිත අන්තරායක් වුණත් වෙන්නට පුළුවන්. ඒ නිසා රැකෙන්නට සුදුසු දේවල් කරන්න කියලා උපදෙස් දුන්නා. පස්සේ හදිසි අනතුරකින් මේ යන්නට තියෙන ඉඩකඩ වැඩි කියන එකත් ඔහු පැහැදිලි කරලා දුන්නා. හදිසි අනතුරක් කියනකොටම මේ ව්‍යාපාරිකයාට මතක් වුණේ Tamanගේ යාන වාහන ආදිය තියෙනවා ගිහිල්ලා කොතනක හරි හැප්පිලා අනතුරු වෙන්නට පුළුවන්. ඒ නිසා දිනය සටහන් කරලා තියාගෙන එදා දවසේ මොකද කළේ යාන වාහන ඔක්කොම ගරාජයට දාලා යතුරු දාලා Taman ගෙට වෙලා Tamanගේ නිදන කාමරයට වෙලා දොර වහගෙන හිටියා. දැන් හදිසි අනතුරක් වෙන්නට ඉඩක් නැහැ කියලා තමයි ඔහු හිතුවේ. නමුත් ඇඳේ හාන්සි වෙලා පොතක් කියව කියව ඉන්නකොට කැරකෙන ෆෑන් එකේ පෙත්ත ගැලවිලා ඉදින් බෙල්ල වැදිලා බෙල්ල කැපිලා මරණයටපත් උනායි කියලා අසන්නට ලැබුණා. එතකොට දැන් ඒ තැනත්තා හිතාගත්තේ අර යාන වාහන ටික එක තැනකට දාලා නතර කරලා තිබ්බහම gederin බැහැරට නොගියහම ගෙයි දොර වහගෙන හිටියහම එතන අනතුරු වෙන්නට ඉඩක් නැහැ. එහෙමත් අපි රැකෙන්නට ඕන. බාහිර වශයෙන් උත් රැකෙන්නට ඕන. Tamanට අනතුරක් තියනවා කියලා හඳුනා ගන්නට යම් ක්‍රමයකින් ජ්‍යොතිෂයෙන් හරි මොන හරි ක්‍රමයකින් පුළුවන් වුණොත් ඒ කාලවකවානුවට විශේෂයෙන් සැලකිලිමත් වෙලා යාන වාහන පදවනකොට ගමන් බිමන් යනකොට බැහැරට යනකොට ටිකක් පරිස්සම් වෙන්නට ඕන. හැබැයි එහෙම පරිස්සම් වුණා කියලා විතරක් රැකෙන්නට බෑ. දුර්වලකම ඇතුළත ගොඩනගාගෙන තියනවනම්. එහෙමනම් යම්කිසි කෙනෙකුට මාරක අපලයක් තියනවාය කියලා කියනවනම් එතනදී අපි තේරුම් ගන්නට ඕන මාරක අපලයයි කියන්නේ මොකක්ද? Taman සසරේ රැස් කරගත්තු කායික වාචසික මානසික දුෂ්චරිතයන් තුලින් අසත් ධර්මයන් පාප ධර්මයන් තුලින් යම්කිසි අකුසල කර්මයක් රැස් කරගෙන තියෙනවා දැන් මේ අවස්ථාවේ ඒක මතුවෙමින් පවතිනවා මේක නුවණින් තේරුම් ගත්තාම දොරවල් වහගෙන විඳලා විතරක් හරියන්නේ නැහැ අවශේෂ බාහිර උපක්‍රම කරලා විතරක් හරියන්නේ නැහැ. ඒ කර්මය යටපත් කරන්නට සුදුසු යම්කිසි කුසල ධර්මයකුත් සම්පාදනය කරන්නට ඕන. අපි පංචශීලය ආරක්ෂා කරගෙන ඉන්නවනම් ඒකෙන් අපේ මනස රැකෙනවා. අපි පොහොයට අටසිල් දසසිල් ගන්නවනම් ඒකෙන් අපේ මනස රැකෙනවා. ඒ නිසා කායික වාචසික මානසික කියන සංවරය දුස්චරිත වලින් බැහැර වෙලා අපි පුහුණු කරනකොට ඇතුළත සුවපත් වෙන්නට ඇතුළත සංවර වෙන්නට ඇතුළත පිරිසුදු වෙන්නට මගක් හැදෙනවා. හැබැයි සසරේ යම් කර්ම වේගයක් ගොඩනගලා තියෙනවා නම් පන්සිල් රැක්කා කියලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අර කර්ම වේගයට ප්‍රතිවිරුද්ධ වූ කුසල කර්ම බලයකුත් ගොඩනගන්නට ඕනේ භෞතික වශයෙන් ඇතිවෙන ඒ හානිය යම් ප්‍රමාණයකට අවම කරගන්න. පංචශීලය ආරක්ෂා කිරීමත් ඒකට ප්‍රබල හේතුවක් වෙනවා. ප්‍රබල සාධකයක් වෙනවා. හැබැයි අමතර කුසල් දහමුත් සම්පාදනය කිරීම ඒ සඳහා අවශ්‍ය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රයෝග සම්පත්තිය තුලින් සසර ගමනේ අපි කාටවත් කියන්නට බෑනේ මම නම් කුසල් විතරයි කරලා තියෙන්නේ මං නම් අකුසල් කරලා නැහැ කියලා අපිට කියන්න පුළුවන්. එහෙම පුළුවන් කෙනෙක් අපි කවුරුවත් නැහැ. සසරේ කුසල් අකුසල් මිශ්‍රව දැන නොදැන අපි කරගෙන තියෙන්නට පුළුවන්. එනිසා මේ ජීවිතේ දැනගත්තට පස්සේ අපේ මනස අපේ වචනය අපේ ක්‍රියාව දුෂ්චරිතයන්ගෙන් වළක්වා ගන්නවා වගේම ඒ සසර බැරිවීමකින් හරි දැනගෙන හරි නොදැනගෙන හරි සිද්ධ වෙලා තියෙන කර්ම බලය යටපත් කරන්නටත් යම් ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතුයි. ඒක තථාගතයන් වහන්සේ හඳුන්වන්නේ ප්‍රයෝග සම්පත්තියයි කියලා. ඒ කියන්නේ නුවණින් යුක්තව ක්‍රියාත්මක වෙලා අකුසල කර්ම යට කරගන්නට පුළුවන් කුසල කර්ම අවදි කරගන්නට පුළුවන්. එතකොට ඒ සඳහා තමයි හුඟක් වෙලාවට අපි කියන්නේ විවිධ පින්කම් වල යෙදෙන්න. අනුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න, અભේදානමේ කුසල් කරන්න, බෝධි පූජා, බුද්ධ පූජා කරන්න මේ විදිහේ කටයුතු වල නිරත වෙන්නට කියලා කියන්නේ අර විදිහේ පාප ධර්මයන්, අසත් ධර්මයන්, අකුසල කර්මයන් යටපත් කරන්න. නමුත් මේතනත්තා මොකද්ද කළේ? අර මාර්ග අපලයක් කියවෙන් පස්සේ බාහිර රැකවරණය ගැන විතරක් විශ්වාසය තිබ්බා. නමුත් එහෙම තිබ්බට රකින්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ අර කියන ඇත්තස් පාබල ඇත්තස්ත්‍රිය පාබල කියන චතුරංගනේ සේනාවක් හිටියා වුණත් බාහිර වශයෙන් ධන ධාන්‍ය ගේදොර ඉඩකඩම් යාන වාහන ඒ වගේම රැකවරණයට බොහෝ දෙනා හිටියා වුණත් රක්ෂණ ඔප්පු කීයක් තියාගෙන හිටියා වුණත් මිල මුදල් කොච්චර Tamanට තිබුණා වුණත් ඒ කිසිවකින් රකින්නට බෑ ඇතුළතින් විනාශ වෙන්නට හේතු සම්පාදනය කරගෙන තියනවනේ නමුත් අපි කල්පනාකාරීව ඒ සඳහා සුදුසු සුචරිත ධර්මයන්හි යෙදෙනවා නම් මෙලව පරලව තමන් සුරක්ෂිත කරගන්නට පුළුවන් වෙනවා. ලංකාවේ හිටපු භාතිකාභය කියන රජ්ජුරුව ගැන සඳහන් වෙනවා. ඒ රජතුමාට ඔය විදිහටම ජ්‍යොතිෂඥයෝ කියනවා ඔබතුමාට අහවල් කාල වෙනකොට මාර කපලයක් තියෙනවා රැකෙන්නට නම් පහසු නැහැ. මේක බොහොම බරපතලම අවස්ථාවක්. මේකෙන් ජීවිතේ විනාශ වෙන්නට පුළුවන්. නමුත් රජ්ජුරුවෝ කලබල වෙන්නේ නැතිව මහ රහතන් වහන්සේලා වෙත ගිහිල්ලා විමසා සිටියා ස්වාමීනි මෙබඳු උවදුරක් වළක්වා ගන්නට ධර්මානුකූලව කරන්නට පුළුවන් පිළියම මොනවද? එතෙන්දී භික්ෂුන් වහන්සේලා පැහැදිලි කරලා දෙනවා මහරජතුමනි මේ ලංකාවේ විවිධ තැන්වල සිද්ධ ස්ථාන තියෙනවා. චෛත්‍ය ඉදි කරලා තියෙනවා. ඒ නොයෙක් තැන්වල ඒවා වල් බිහි වෙලා ගරා වැටිලා විනාශ වෙලා අබලං වෙලා තියෙනවා. ඒ නිසා ඒ බඳු විනාශ වෙලා අබලං වෙලා තියෙන සිද්ධාස්ථාන ප්‍රතිසංස්කරණය කරන්න ඒ ප්‍රතිසංස්කරණය කිරීමේ කුසලය Tamanගේ ජීවිතේ විනාශ වෙන්නට හේතු වෙන අකුසල පාප ධර්මයන් මැඩපවත්වන්නට ජීවිතය සුරක්ෂිත කරගන්නට හේතුවක් වෙනවා. මෙහෙම දේශනා කලයින් පස්සේ ඒ කාරණාව පිළි අරගෙන භාතිකාභය රජුරෝ ලංකාව පුරාම තිවිච්ච සිද්ධාස්ථාන සොයලා බලලා විපරම් කරලා හැම එකකම චෛත්‍ය බුද්ධ මන්දිර බෝධි ගර ආදිය ප්‍රතිසංස්කරණය කරලා මහා කුසලයක් සිද්ධ කරගත්තා. අවසන අර નિયમિત දවසේ එළඹුණා. නමුත් රජතුමාගේ ජීවිතයට කිසිදු අන්තරායක් උනේ නැහැ. තව බොහෝ කාලයක් නිර්පද්‍රිතව ජීවත් වෙලා රාජ්‍ය විතරලා සුවසේ මිය පරලෝකීය බව සඳහන් වෙනවා. එතකොට එබඳු යහපතක් සිද්ධ කරගන්නට පුළුවන් උනේ අර මහ විපතින් වළකින්නට පුළුවන් උනේ කුමක් නිසාද කාය සුචරිත වාග් සුචරිත මනෝ සුචරිත කියන මේ සිත කය වචනය කියන තුන්දොර මෙහෙයවාගෙන කුසල් දහම් සම්පාදනය කිරීම අර විදිහට සසරේ සිද්ධ වෙලා තියෙන යම් යම් බරපතල අකුසල කර්මයක් මාරක අපලයක් වුණත් යටපත් වෙලා ජීවිතය සුවපත් කරගන්නට සුරක්ෂිත කරගන්නට හේතු වෙනවා ඒ නිසා පුද්ගලයෙකුට මානසික රැකවරණයක් අවශ්‍යයි. පුද්ගලයෙකුට කායික රැකවරණයක් අවශ්‍යයි. කායික රැකවරණය බාහිර රැකවරණය ඇති කරගන්නට අර කියන ලද ආකාරයෙන් අන් අයගේ සහයෝගයත් අපට උදව් වෙනවා. මිල මුදල් ගේදොර ඉඩ කඩම් ආදියත් උදව් වෙනවා. හැබැයි ඒකෙන් පමණක්ම රැකෙන්නට බෑ. ඒ සියල්ල තිබුණත් දුබල කර්ම Taman සතුව තියෙනවා නම් අර ඔක්කොම ඇතුලේ ඒවා මතුවලා එනවා. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ න අන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතිසෝ జగති ප්‍රදේශෝ යත්තට්ඨිතං මුංචය පාපකම්මන්ති අකුසල පාප කර්මයක් කරලා තියනවා නම් ඒක මැඩපවත්වන්න කටයුතු නොකොට ඒක යටපත් කරන්න සුදුසු කුසල් දහම් සම්පාදනය කරන්නේ නැතුව යමෙක් කල්පනා කරනවා නම් මේ අකුසල කර්මයෙන් වළකින්නට මේ විපාකයෙන් වළකින්නට මම ආකාශයේ සැඟවෙනවා. මම මුහුද යට හැඟවෙනවා. මම පර්වත කුහරයක් ඇතුලේ හැංගෙනවා. මේ කොතනක හැංගුණත් සැඟවිලා රැකෙන්නට බෑ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. කුමක් නිසාද? කර්මය Tamanගේ මනසහ බැඳී පවතී. කර්මය Tamanගේ මනසහ බැඳී පවතින නිසා අපි කොතන හැංගුණා වුණත් අපි හැංගෙන තැන අපේ මනසක් තියෙනවා. මනස තියෙන තැන කර්ම වේගයත් බැඳී පවතිනවා. එවනම් අපිට සිතයි ගතයි දෙපොලක හංගන්නට පුළුවන් නම් ගැටලුවක් නැහැ. එහෙම හංගනවා කියන්නේම අභාවයටපත් වෙනවා කියන එකයි. ඒ නිසා එහෙම සංගවන්නට බෑ සිතගත දෙපලක හංගන්නට බෑ අපි හැංගෙන ඕනම තැනක කය තියෙන තැන මනස තියෙනවා නිසා බාහිරින් කොතෙක් ආරක්ෂක විධිවිධානයේ දුවා වුණත් මනසත් එක්ක බැඳී පවතින කර්ම වේගය තමා තුලින්ම හෝ අනුන් තුලින් හෝ සබහ දහම තුලින් හෝ මතුවෙනවා කෙනෙකුගේ කුසල කර්ම ශක්තිය හරි අකුසල කර්ම ශක්තිය හරි Taman වෙත පැමිණෙන මාධ්‍ය තුනක් තියෙනවා එකක් තමයි Tamanගේ මනස හරහාම ඒ කර්ම ශක්තිය මතුවෙන්නට පුළුවන්. එහෙම වෙනකොට තමයි මිනිස්සු සිය දිවිනසා ගන්නට එහෙම පෙළඹෙන්නේ. ඒ ප්‍රාණඝාත අකුසල කර්ම Taman තුලින්ම මතුවෙන. ඒක වඩා භයානකයි. මොකද द्वेष සහගතව දිවිනසා ගත්තාම ඊළඟට මනුලොවට එන්නට තියෙන ඉඩ ඇහිරෙනවා. ඒයි ලබාපු manussත්වයයි Taman ප්‍රතික්ෂේප කරගන්නේ. ලබාපු manussත්වයේ Taman ප්‍රතික්ෂේප කිරීමේ දෝෂය නිසා නැවත මනුලොවට එන්නට තියෙන ඉඩ කඩ ඇහිරෙනවා. යම් කර්ම ශක්තියක් නිසා මනුෂ්‍ය ලෝකයට ආවා වුණත් අර નિયમિત ආයු කාලය වෙනකොට නැවතත් දිවිනසා ගන්නට සිතුවිලි පහළ වෙනවා. ඊළඟ ආත්මය වෙනකොට ආත්ම දෙකක හුරුව ඊළඟ ආත්ම වෙනකොට ආත්ම තුනක හුරුව මෙහෙම එන්න එන්න වැඩෙනවා දිවිනසා ගැනීමේ කර්ම ඒ නිසා තමන් විසින් තමන්ගේ ජීවිතය විනාශ කර ගැනීම අතිශයින්ම භයානකයි. ඔය විදිහට Tamanගේ මනස හරහා ඒ කර්ම ශක්තියින් මතුවලා ජීවිතේ විනාශ කරන්නට පුළුවන්. එහෙම නැත්නම් අනුන් හරහා මතුවෙන්නට පුළුවන්. අනෙකෙකුට හිතෙන්නට පුළුවන් අපට හානි කරන්න. වෙඩි තියන්න, බෝම්බයක් ගහන්න, වසවිස දෙන්න, හුණියමක් කරන්න අනිත් අයට හිතෙනවා. කර්මය තියෙන්නේ අපි ළඟයි. හැබැයි අනෙකාගේ මනස හරහා, අනෙකාගේ දුර්වලකම හරහා ඒක අපි වෙත ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් සබාධම හරහා ගහක් කොලක් කඩා වැටිලා නාය ගිහිල්ලා මුහුද ගොඩ ගලලා ගම් වතුර ගලලා සුලි සුලං හමලා ස්වභාවික විපත් ඇති වෙලා රෝග පීඩා හැදිලා අකාලේ විනාශ වෙන්නට මං තැනෙනවා. එහෙමනම් මේ කවර ක්‍රමයකට ආවා වුණත් එන්නේ Tamanගේ දුර්වලකමයි. ඒ නිසා අපේ මනස රැකගන්නට වගේම අපි බාහිරින් පැමිණෙන උවදුරු රැකගන්නට සුදුසු කුසල් දහම් සුචරිත ධර්ම සම්පාදනය කිරීම අවශ්‍යයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ විදිහෙන් කුසල් දහම් සම්පාදනය කරගත්තාම බාහිරින් එන පැමිණෙන උවදුර යම් ප්‍රමාණයකට අවම කරගන්න පුළුවන්. හැබැයි මනස රැකෙන්නේ නැහැ. මනස රැකෙන්නට නම් මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, සද්ධාව, ප්‍රඥාව, සිහිය මෙබඳු යහපත් මනෝභාවයන් වැඩි දියුණු කරන්නට ඕන. ඒ යහපත් මනෝභාවයන් වැඩි දියුණු වෙන පමණට තමයි අපේ මනස සුවපත් වෙන්නේ. එහෙම නැත්නම් අපි අසරණ වෙච්ච වෙලාවක අපට ලොකු තනිකමක් සහ බරපතල බියක් තැතිගැන්මක් ඇති වෙන්නට පුළුවන් අපිට මානසික වශයෙන් රැකවරණයක් නැත්තම්. හුඟක් දෙනෙක් මරණාසන්න අවස්ථාවේ තැතිගන්නේ බියපත් වෙන්නේ මේ කාරණේ නිසා. මට මතකයි දවසක් මම හොඳටම අසනීප වෙලා උණ ගැනිලා රාත්‍රී 2 එකට දෙකට විතර මහරය අවදි වුණා මුළු සරුවාංගෙම කකියනවා එතකොට දැන් නැගිටලා ගිහිල්ලා තව කෙනෙකුට කතා කරන්න විදිහකුත් නැහැ. මහ රාත්‍රියේ හැමදෙනාම නිදාගෙන ඉන්න වෙලාව. ඒ නිසා මම කල්පනා කළා එළි වෙනකන් කොහොම හරි මේක ඉවසගෙන ඉන්නවා. නමුත් හිටගෙන ඉන්නත් බෑ ඉඳගෙන ඉන්නත් බෑ නිදාගෙන ඉන්නත් බෑ එකම ඉරියව්වකින්වත් පවතින්න බෑ මුළු ගත්තම හරියට යම්කිසි යන්ත්‍රයකට දාලා අඹරන්න වගේ තද බල වේදනාවක් අන්තිමට කොහොමවත් ඉන්නට බැරි තැන ඒ පීඩාව කොච්චරද කියනවනම් මනසටත් මහා අපහසුාවක් දැනෙනවා. එතෙන්දී මට රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ විසින් සම්පාදනය කරලා තියෙන 44 ආකාර විපස්සනා භාවනා පොතේ 40 ආකාරයකින් භාවනා කරන්නට පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය 40 ආකාරයකට බලන්නට භාවනා පද 40ක් තියෙනවා. අනිච්චා දුක්ඛා රෝගා ගණ්ඩා සල්ලා අගා ආබාධා ආදි වශයෙන්. ඔය ටික මම විස්තර වශයෙන් සිහි කරන්නට ඒ වෙලාවේ ශක්තිය නැහැ වචනෙන් වචනේ වචනෙන් වචනේ ආරෝහණ අවරෝහණ විදිහට නැවත නැවත සිහි කරන්න පටන් එහෙම සිහි කරනකොට යන්තම් නිින්ද ආපහු වේදනාව වැඩි වෙනකොට අවදිනවා ආපහු ඒක සිහිපත් කරනවා ආපහු නිින්ද යනවා නිින්දෙනුත් මම ඒකම කියනවා මෙහෙම තමයි එළි වෙනකන් යන්තම් පීඩාව සමනය කරගෙන එදා දවස රැකුණා. එදා මට කල්පනා වුණා මිනිස්සෙකුට යම්කිසි සුචරිත ධර්මයක් මනසට පුහුණු කරලා නොතිබුණොත් ඒ වගේ බරපතල පීඩාකාරී අවස්ථාවක මොන රැකවරණයක්ද? කාගේ රැකවරණයක්ද? බාහිර කොයිතරම් රැකවරණ තිබුණා වුණත් අපේ මනස රැකගන්නට සුදුසු විදිහෙන් මනස පුහුණු කරලා නොතිබුණොත් යම්කිසි සුචරිත ධර්මයකට මනස ප්‍රගුණ කරලා නොතිබුණොත් ඒ තැනත්තාට රැකෙනවා කියන එක පහසු කටයුත්තක් නෙවෙයි පින්නතුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් තමන්ට ආදරේ නම් ආදරේ කියලා දැනෙනවා නම් ඒ ඥානවන්තයා විසින් මෙලව පරලව තමන් රැක ගන්නට සුදුසු වැඩපිළිවෙලක් යොදන්න ඕනේ. දැන් මේ කොසල් රජුරු ඇවිදින් බුදුහාමුදුරන්ට කියන්නේ මොකද්ද? ස්වාමීනි මම විවේකීව හුදකලාව ඉන්නකොට මට කල්පනා වුණා කවුද තමන් රැකගන්නේ කොහොමද තමන් රැකගන්නේ කොහොමද තමන් නොරැකගත්තා වෙන්නේ තමන් අනාරක්ෂිත වෙන්නේ කොහොමද සුරක්ෂිත වෙන්නේ කොහොමද එහෙම හිතනකොට ස්වාමීනි මට කල්පනා වුණා මේ ත්‍රිවිධ දුෂ්චරිතේහි යෙදෙන අය තමන් අනාරක්ෂිත කරගන්නවා ත්‍රිවිධ සුචරිතේහි යෙදෙන අය තමන් ආරක්ෂා කරගන්නවා ඒ කාරණය අනුමත කරමින් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කයින් සංවර හොඳයි වචනෙන් සංවර හොඳයි සිතින් සංවර හොඳයි හැම තැනම හැම ආකාරයකින්ම සංවර වෙන එක හොඳයි සියලු තන ਸਰවාකාරයෙන් සංවර වෙන්නට තරම් අකුසලයට අයහපතට ලැජ්ජා බය ඇතුව කටයුතු කරන තැනැත්තා රක්කිතෝති පෞච්චති තමන් රැකගත්තු කෙනෙක් කියලා හඳුනා ගන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් විශේෂයෙන් මේ ඉදිරි කාල වකවානුවේ බොහෝ දුක් විපත් පැමිණෙන කාල වකවානුවක්. ඒ දුක් විපත් පැමිණෙනවායි කියලා 아무තු අනාවැකියක් කියන්නට නෙවෙයි පින්නතුනේ අපට දැන් පැහැදිලිව පෙනෙනවා මේ 2012 වර්ෂයේ નિયમિત දවසක ලෝකය විනාශ වෙයි කියලා කියන කතාවක් නෙමෙයි ඉදිරි කාල වකවානුව ඉදිරි වර්ෂ දෙක තුනම බොහෝ මිනිසුන්ට දුක් විපත් බහුල වෙන කාලවකවානුව. ඇතැම් අය කල්පනා කරනවා 2012 12 වෙනි මාසේ 12 වෙනිදා එහෙම නැත්නම් 12 වෙනි මාසේ 21 වෙනිදා මේක එකපාරටම නැති වෙලා විනාශ වෙලා යයි කියලා. එහෙම වෙන්නේ නැහැ පින්නතුනේ. එහෙම වෙනවා නම් අපිට එච්චර තැති ගන්න දෙයක්වත් නැහැ. එකපාර ඔක්කොම ඉවරයි. නමුත් භයානකම தත්ත්වයේ තියෙන්නේ ඒක නෙමෙයි ටිකක් ඉතිරි වෙලා ටිකක් නැසෙනකොට බලහින්දි තමන්ගේ අය නැසෙනකොට අනිත් අය ඉඳද්දී තමන් නැසෙනකොට ලෙඩ දුක් රෝග පීඩා ස්වභාවික විපත් ඇති වෙලා පරිසරයේ දූෂණය වෙලා ටිකෙන් ටික දුක් විඳලා මැරෙන්නට වෙනකොට ඒකයි බරපතල තත්ත්වය. ඒ නිසා ලෝකය විනාශ වෙනවා කියන එකක් අපිට කොහොමවත් අනුමාන කරන්නට බෑ. කොමක් නිසාද මේ බුද්ධ මේ මහා භද්‍ර කල්පය තුල බුදවරු පස් නමක් අනිවාර්යෙන් මේ පෘථුවිය පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කවුද? කකුසඳ, කොණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී කියන බුදවරු පස් නම. දැන් මේ බුදවරු පස් දෙනාගෙන් හතර නමක් පහළ වෙලා ඉවරයි. තව එක් බුදුවරයෙක් පහළ වෙන්නට සිටිනවා. ඒ කවුද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේත් පහළ වෙන්නේ මේ පෘථුවියේමයි ඔය දඹදිව් තලයේ එතනමයි. ඒ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන තෙක් මේ පෘථුවිය මොනව හේතුවකින්වත් සම්පූර්ණයෙන් විනාශ වෙන්නේ නැහැ. ඒක ලෝක ධර්මතාවයක්. ඒක මේ කල්පය හටගන්නා මොහොතේම නිගමනය වෙන සුවිශේෂ ධර්ම නියාමයක්. ඒ නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ලෝකය රවුමට හරි 460 හරි කොහොම හරි තියෙයි. හැබැයි මේකේ ඉන්න මිනිස්සු රැකෙනවාද නැද්ද කියන්න එහෙම ස්ථාවර නිගමනයක් නැහැ පිළිතුරු. ඒක තීරණය වෙන්නේ තම තමන්ගේ ප්‍රතිපත්තිය, තම තමන්ගේ සුචරිත ධර්මය, තම තමන්ගේ කුසල අකුසල කර්ම වේගය මත තමයි තමන් රැකෙනවාද, තමන් වෙනසෙනවාද කියන එක තීරණය ඉතින් මේ සසර ගමනේ අපාතින් ඒ විදිහට නැසෙන්නට වෙනසෙන්නට සිද්ධ වෙලා තියෙන කර්ම මෙච්චරයි කියලා අපිට සීමා කරන්න බෑ. ප්‍රාණඝාත අකුසල් ආදී අපි සසරේ ඕන තරම් කරගෙන ඇති. එහෙමනම් ඒවා අර වගේ ස්වභාවික විපත් ඇති වෙනකොට ඒවා මතුවී එන්නට පුළුවන්. දැන් මේක මේ කියන්නේ බියපත් වෙන්නට නෙමෙයි තම තමන් රැක ගන්නට සුදුසු වැඩපිළිවෙලක් යොදා ගන්නට. එතකොට දැන් මේ මෑතකදිත් එක තරුණ දරුවෙක් ඇහුවා හාමුදුරනේ එතකොට මොහොද ගොඩ ගලනවා කියන එක අපේ කර්මයට සිද්ධ වෙන දෙයක්ද ඒක ඍතු නියාමයේද? මොහොද ගොඩ ගලනවා කියන එක නම් ඍතු නියාමයේ තමයි. ඒක ස්වභාවිකව ලෝකයේ සීතෝෂ්ණ උස් පහත් වීම මත සබහා දහමේ ඇති වෙන වෙනස්කම් මත සිද්ධ වෙන දෙයක්. හැබැයි මේ ගොඩගලන මුහුදට මම අහු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මොකක් මතද? ඒක තීරණය වෙන්නේ තම තමන්ගේ කුසල අකුසල කර්ම වේගයත් එක්කලා. මුහුද ගොඩ ගලන්නට පුළුවන්. ඒ වගේම ගම් වතුර ගලන්නට පුළුවන්. නාය යන්නට පුළුවන්. අකුණු ගහන්නට පුළුවන්. වසංගත පැතිරෙන්නට පුළුවන්. නියඟය ඇති වෙන්නට පුළුවන්. මේ හැම දෙයක්ම වෙන්නට පුළුවන් හැබැයි ඒකට මම හසු වෙනවද නැද්ද කියන එක විනිශ්චය වෙන්නේ තීරණය වෙන්නේ මම රැකෙන්නට සුදුසු සාධක මම ගොඩනගාගෙන තියද තියනවා නම් Taman රැකෙන්නට පුළුවන් Taman වෙනසෙන්නට සුදුසු හේතු සාධක ගොඩනගාගෙන තියද ඒවා මතු වුනොත් අතනින් ඒවා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් එහෙනම් සබාධම විපරීත වෙනකොට අපි දුබල නම් අපි වෙතත් ඒවැයම් යම් බලපෑම් ඇති වෙන්නට පුළුවන් ඉතින් අපිට කියන්නට පුළුවන් ද නැහැ මට නම් එහෙම කර්ම නැහැ. මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මම නම් එහෙම සත්තු මරලා නැහැ. පෙර භවයක ඕනේ මේ ජීවිතේ මම එහෙම කරලා නැහැ කියලා අපිට සපත වෙන්නට පුළුවන්. එහෙමත් කරන්න අමාරුයි. එහෙමනම් අපි දැන් කරන්නට තියෙන්නේ පසුතැවෙන එකවත් බියපත් වෙන එකවත් නෙවෙයි. ඒ බඳු කර්මයන් යටපත් කරලා සුරක්ෂිත වෙන්නට අපි කුමක් කළ යුතුද? එබඳු විපතකදී ජීවිත ආරක්ෂා කරගන්නට අපි කුමක් කළ යුතුද? මේ පිළිබඳව සිහිනුවණින් කල්පනා කරලා අපට රැකෙන්නට යම් ප්‍රතිපදාවක් පුහුණු කරන්න පුළුවන් නම් ලෝකෙටම මහ විපත්තාවත් තම තමන් රැක ගන්නට පුළුවන් වෙනතුන. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බත් සංඋතෝ ලජ්ජී රක්කිතෝති පෞච්ඡති හැම තැනම හැම ආකාරයෙන්ම පව්කම් වලින් වැළකී සිටින්නට තරම් ලැජ්ජා බය ඇති පුද්ගලයා මෙලවත් පරලවත් Taman සුරක්ෂිත කරගත්තා වෙනවා. ඒ නිසා දැනට වුණත් අපට කාරණා තේරුම් ගත්තොත් හරියට හඳුනා ගත්තොත් තම තමන් රැකෙන්නට යම් වැඩපිළිවෙලක් අපට ඒකාන්තයෙන් යොදා ගන්නට පුළුවන් වෙනතුරු. ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙල කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම અભයදානමේ කුසල් වලට සම්බන්ධ වේ. ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා කිව්වහම ජීවිත කාලයම මම සත්තු මරන්නේ නැහැ කියලා සමහර විට හිතා ගන්න අමාරු වෙන්න පුළුවන්. මොකද ජීවිත කාලය කොච්චරද කියලා අපි දන්නේ නැහැනේ. ඒ නිසා නමුත් අපට පුළුවන් නම් මම එක සතියක් අවංකවම සත්තු මරීමෙන් වැළකීලා ඉන්නවා. මම එක මාසයක් හරියටම මේ ශික්ෂාපදය ආරක්ෂා කරනවා. අපිට මෙහෙම පරිස්සම් වෙන්නට පුළුවන් නම් පින්නතුනේ ඒ පුද්ගලයාට සතියක් මාසයක් කියලා කියන්නේ කෙටි කාලයක්නේ. ඒ කෙටි කාලය තුල වඩා සිහි කල්පනාවෙන් පරිස්සමින් සත්ව ඝාතනයට යොමු නොවි තමන්ව රැක ගන්නට පුළුවන්. තමන්ගේ කය රැක ගන්නට පුළුවන්. ඒ සඳහා අනුබල නොදී වචනය රැක ගන්නට පුළුවන්. ඒ සඳහා සිතුවිලි පහළ නොවි සිත රැක ගන්නට පුළුවන්. අපිට මේ ద్వාරත්‍රයම රකින්නවා කියන එක ටිකක් දුෂ්කරයි. දැන් සමහර කෙනෙකුට ප්‍රාණඝාතය සඳහා ක්‍රියාත්මක නොවි ඉන්නට පුළුවන්. හැබැයි වචනයෙන් ඒවට සහසම්බන්ධ වෙනවා. වචනයෙන් ඒවට දායක වෙනවා, අනුබල දෙනවා. අපි මරන්න යන්නේ අපෝ මේ කූඹි කරච්චලේ මුන් ටික මොකක් හරි කරන්න වෙනවා. ඒ කියන්නේ ඉතින් අනිත් අයට අනුබල දෙනවා. ඔන්න ඝාතනය කරා. මේ කරපොත්තෝ වසංගතේ මේකනම් හරියන්නේ නැද මොකක් හරි කරන්න වෙනවා මේකට. එතකොට ඒ කියන්නේ උඹ නසන්නට තමන්ගේ මනස ඇතුලේ හැඟීම පහළ වෙනවා වචනෙන් අනුබල දෙනවා. එතකොට වචනෙන් අනුබල දුන්නා වුණත් අපි එක්තරා ප්‍රමාණයකට ඒ කර්මයට දායක වෙනවා. ඉතින් මේවා පිළිබඳව පරිස්සම් වෙනකොට අපිට හැමදාම මම මෙහෙම කරනවා කියලා එකපාරට පටන් ගත්තොත් අපිට කරන්න අමාරුයි. ඒ නිසා එක සතියක් මම ඒ ඔක්කොගෙම රැකිලා කොහොම හරි ඉන්නවා. එහෙම උත්සාහ කළොත් අපිට සතියක් කියලා කියන්නේ දවස් 7යිනේ. ඉතින් ඒ දවස් 7 අපිට කොහොම හරි හිත කය වචනේ පරිස්සම් කරගන්න පුළුවන්. අන්න එහෙම පරිස්සම් කරගත්තාම ඊළඟට සතිය ගත වුණන් පස්සේ කල්පනා කරලා බලනවා මම කොච්චර නිවැරදිවේ කටයුත්ත කළාද? මොන මොන තැන්වලද මගේ මනස ගිලිහුනේ මොන මොන තැන්වලද අඩුපාඩු සිද්ධ වුනේ ඒ ටිකත් සකසාගෙන තව එක සතියක් මට බැරිද මේක කරන්න අන්න එහෙම එහෙම අපිට දවසින් දවස හරි සතියෙන් සතිය හරි මාසෙන් මාසේ හරි පුහුණු කරන්නට පුළුවන් කලක් යද්දී අපිට පුළුවන් වෙනවා ශක්තිමත්ව අපේ මනස ආරක්ෂා කරගන්නට සුචරිත ධර්මයන් යෙදෙන්න දුෂ්චරිතෙන් වළකින්න ඉතින් සමහර වෙලාවට අපි පව්කම් කරන්න අනිත් අයට පව්කම් කරන්න අනුබල දෙනවා. දැන් සමහරු ඉන්නවනේ "හාමුදුනේ මම නම් බොන්නේ නැහැ. හැබැයි ඉතින් බොන අයට මං ඉතින් ඕන්නම් ගෙනල්ලා තියනවා බොන්න කියලා." එතකොට ඒ මොකද්ද කරන්නේ? ඉතින් තමන් කරන්නේ අනිත් අයට නැසෙන්න මග හදලා දෙනවා. ඉතින් මේවා මේවායින් රැකිලා ඉන්නවා කියන එක සමාජයේ පහසු නෑ. හැබැයි ඉතින් දුක් විපත් වලින් වළකින්නට නම් තමන් රැකගන්න ඕන නම් අමාරුවෙන් හරි කරන්නට සිද්ධ වෙනවා. අපි හිතන්නේ අපි එහෙම කළාම අපි දැනට සුරක්ෂිතයි කියලා හිතාගෙන හිටියා වුණාට ඒ කර්ම වේගයම තමයි අපිව නසන්නට අපිව වනසන්නට ක්‍රියාත්මක අර එක කතාවක සඳහන් වෙනවා උපාසක මහත්තයෙක් පන්සල් ගිහිල්ලවලා එදා දසසිල් සමාදන් වෙලා ආපහු වෙනවා පහවදා උදේ සිල් පවාරණය කරලා. එනකොට ළමයි ටිකක් එකතු වෙලා ඉබ්බෙක්ව පුච්චනවා. ඉස්සර තිබුණානේ වෙල්වල ඉන්නවනේ ඉබ්බෝ. දැන් නම් හොයාගන්න නැහැ. මරාගෙන කාලා. එතකොට ඉස්සර කුඹුරු වල රාත්‍රියට බැලුවොත් එහෙම හවස් වෙනකොට සමහරට දවල් කාලේ වුණත් ඉබ්බෝ එහෙම ඇවිදගෙන යන ওই ගම්වල කුඹුරු වල. එතෙන් දැන් මේ උපාසක මහත්තයා කුඹුරු යායා කරහා එනකොට දකිනවා අර විදිහට ළමයි ටිකක් ඉබ්බෙක් පුච්චනවා. හැබැයි පුච්චන්නේ කට්ට උඩට ගින්දර දාලා තමයි පුච්චන්නේ. කට්ට උඩට ගින්දර දැම්මට ඉබ්බා පිච්චෙන්නේ නැහැ මොකද උගේ මාංශ තියෙන යටපැත්තේනේ ඒ නිසා ඒක දැනෙන්නේ නැහැ දැන් උපාසක මහත්තයාට කට නලියනවා මේක කියන්න නමුත් කියන්න බෑ දැන් දසසිල් සමාදන් වෙලානේ එන්නේ ඒ නිසා ඈතට ගිහිල්ලා උපාසක මහත්තයා කවියක් කිව්වලු මොකද්ද ඉබ්බන්නේ පුච්චන්නේ අනිප්පිට අපිට මොකද අපි දසසිල් උපාසක කියාගෙන යන්න ගියා එතකොට අර ළමයි ටික තේරුම් ගත්තලු එහෙනම් ඉබ්බගේ මේ පැත්ත පුච්චලා හරියන්නේ නැහැ අනිත් පැත්ත තමයි පුච්චන්න ඕන කියලා අනිත් පිට අරවලා ගින්දර දාලා පුච්චගෙන කාලා ඉතින් එහෙම අපි සමහරට කයින් අකුසල් කරන්නේ නැහැ වචනයෙන් සමහර වෙලාවට දැන නොදැන අපෙන් අනුබල ලැබෙන්නට පුළුවන්. එහෙමත් නොවි අපි කොහොමද ආරක්ෂා වෙන්නේ? මුසාවාද, පිසුන වාච, පරුස වාච, සම්පප්පලාප සහ අවශේෂ අසත් ධර්මයන්ට පාප ධර්මයන්ට අනුබල නොදෙන හැටියට අපි කොහොමද වචනේ රැකගන්නේ? ඊටත් වඩා අමාරුයි අපේ සිත රැකගන්නවා කියන එක. සමහර වෙලාවට කයින් අනුන්ට හානි කරන්නේ නමුත් හිත ඇතුලෙන් මනස ඇතුලෙන් කෝපය මතුවෙන මදුරුව කනකොට මූ තලන්න ඇත්තක්. තලලා පොඩි කරලා දාන්න ඇත්තක්. එහෙම නැත්නම් අපට කරදර කරන මිනිස්සෙකුගේ අතපය අඹරන්න ඇත්තම් බෙල්ල මිරිකන්න ඇත්තම් කියලා හිතෙන්නත් පුළුවන්. මේ සිතුවිලි වලින් අපේ මනස රැක ගන්නවා කියන එක අරයටත් වඩා දුෂ්කරයි. නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කයනොත් රැකෙන්නට ඕන, වචනයනොත් රැකෙන්නට ඕන, සිතිනොත් රැකෙන්නට ඕන. මේ තුන්දොරින්ම රැකෙන්නට පුළුවන් ඒ සියලු තැන පව්කම් වලට ලැජ්ජා බය ඇතුළ ආරක්ෂා වෙන පුද්ගලයා මෙලවත් පරලවත් තමන් සුරක්ෂිත කරගත්තා වෙනවා. අපිට අවංකව තේරුම් අරගෙන එක සතියක් හමාරක් හරි මේවා කරන්නට පුළුවන් නම් පින්නතුනි. ඉදිරියේ මහා විපත් පැමිණෙන අවස්ථා අපට කියන්නට බෑ මොනවද පැමිණෙන විපත් කියලා. ඒ කුමක් නිසාද? සෝබා දහම විවිධ පැතිවලට වෙනස් වෙන්නට පුළුවන්. මිනිසුන්ගේ කර්ම වේගයේ අසත් ධර්ම බලය ඉස්මතු වෙන්න ඉස්මතු වෙන්න ලෝක ධර්මතාවයන් විපරීත වෙනවා බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල මේ කාරණේ පැහැදිලි කරලා තියෙනවා මිනිසුන්ගේ මනස විකෘති වෙනකොට සබාධම් විකෘති වෙන හැටි. ඇයිද විකෘති වෙන්නේ? මේ මුළු ලෝකයම නිර්මාණය වෙලා තියෙන්නේ මූලික ශක්තියන් 6කින්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මේ මූල ධර්ම 6න් විඥාන ධාතුව තමයි වඩාම ප්‍රබලම. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන්නේ භෞතිකයි. ඒවා අවිඥානිකයි. නමුත් මේ පහටම බලපෑම් කරන්න පුළුවන් ප්‍රධාන සාධකය තමයි විඥාන ධාතුව. ඒ විඥාන ධාතුව අතරිනොත් මිනිසුන්ගේ විඥානය වඩා ප්‍රබලයි හොඳ පැත්තට හරි නරක පැත්තට හරි ඕනම පැත්තකට. යහපතට යෙදුවොත් ඊතරම්ම යහපතක් කරන්නට පුළුවන් විනාශ වුණොත් ඊතරම්ම මහා විනාශයක් ඇති කරන්නට මේ මිනිස් මනස ප්‍රබල වෙනවා. ඒ නිසා මිනිසුන්ගේ මනස ආත්මාර්ථකාමීත්වයෙන් මම රැකුණොත් ඇති අනුන්ට මොනවා වුණත් කමක් නැහැ. මගේ ලාභය, මගේ සුවය, මගේ පහසුව මොකටද මේ? Taman රැකෙන්නට තමයි මිනිස්සු මේ උත්සාහ කරන්නේ. අද හුඟක් දෙනා Taman රැකෙන්නට කියලා මොනවද කරන්නේ? අනුන් නසලා හරි, අනුන් වනසලා හරි, අනුන්ගේ දේ හොරකම් කරලා හරි කොහොම හරි තමන් සුරක්ෂිත වෙන්නට භෞතික වශයෙන් යම් යම් පිළියම් යොදනවා. නමුත් මේ භෞතික පිළියම් වලින් තමන් සුරක්ෂිත වෙන්නට දඟලන දැඟලීම තුළ අනුන්ට පීඩා කරලා අනුන්ට හිංසා කරලා මොකක්ද කරගන්නේ? මෙලව පරලව තමන් නැසෙන්නට මං තනා එනිසා මේක හරීම සියුම් කාරණයක් වෙන්න තුනේ. මතු පිටින් බැලුව බැලමට අපට වැටහෙනවා වගේ පෙනුනට අපි හැමදෙනෙක්ම Taman සුරක්ෂිත කරගන්න තමයි උනන්දු වෙන්නේ. නමුත් ඒ සුරක්ෂිත කරගන්නට කියලා මොකද්ද පුරණ ප්‍රතිපදාව? තමනුත් අනුනුත් නැසෙන විදිහේ ප්‍රතිපත්තියක් තමයි බොහෝ දෙනෙක් අනුගමනය කරන්නේ. ඒ නිසා ඒබඳු ආත්මාර්ථකාමී පටුආකල්ප තුළින් මිනිස් මනස විකෘති වෙන්න විකෘති වෙන්න ඒබඳු මිනිසුන් නිසා ඒ බඳු මිනිසුන්ගේ විඥානය විකෘති වෙනකොට පඨවි ධාතුව විකෘති වෙනවා ආපෝ ධාතුව විකෘති වෙනවා තේජෝ ධාතුව විකෘති වෙනවා වායුව විකෘති වෙනවා අවකාශය විකෘති වෙනවා ඒ නිසා කලට වැහි වහිනවා කලට වැහි නැති වෙනවා නියං වැඩි වෙනවා ඒ වගේම ගම් වතුර ගලනවා භූමිය කම්පා වෙනවා මහ පොළව දෙදරා යනවා භූමි කම්පා ඇති වෙනවා නායයාම් සිද්ධ වෙනවා මුහුදු ගොඩ මේ බඳු ස්වභාවික විපත් ලෝකේ කලින් කලට කවදත් සිද්ධ වෙනවා නමුත් මේ අසත් ධර්ම පාප ධර්ම වැඩෙන්න වැඩෙන්න මේ తත්වය උත්සන්න වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒක අදය හෙටය කියලා නෙමේ මේ ඉදිරි කාලවකවානුවේ ඒවා ටිකක් ප්‍රබල වෙමින් පවතින බව පෙනෙනවා. ඒ නිසා තමනුත් රැකෙන්න අනුනුත් රැක ගන්නට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් යොදාගත යුතුයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ඒ සඳහා සුදුසුම ක්‍රමය තමයි අපට යම් යම් කාලවකවානුවක් සතියක් මාසයක් වැනි කෙටි කාලයක් හරි යොදාගෙන මම මේ කාලවකවානුව අවංකව ප්‍රාණඝාතයෙන් වළකිනවා. හරියට රැකුණොත් අර වගේ මහ විපතකදී Tamanට සත්‍යක්‍රියාවක් කරන්නට පුළුවන්. මම මෙපමණ දින ගණනක් අවංකවම ප්‍රාණඝාතයෙන් වැළකුණා. ඒක සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් මගේ ජීවිතය සුරක්ෂිත වේවා. මා ඇසුරු කරන අයගේ ජීවිත සුරක්ෂිත වේවා. මෙහෙම අදිෂ්ඨාන කළොත්, මෙහෙම සත්‍යක්‍රියා කළොත් අනිවාර්යෙන් තමනුත් අනුනුත් රැක ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම અભය කුසල් නිකන් සල්ලි වියදම් කරලා මොකක් හරි කරනවා කියන එක විතරක් නෙමෙයි. ගවයෙක් නිදහස් කරනවා කියන එක විතරක් නෙමෙයි කුරා කුහුඹුවෙක් හරි මිය යන්නට යන සතෙකුගේ ජීවිතේ රකින්නට පුළුවන් නම් ඒක අභේදානමේ මහා කුසලයි ඒ වගේම මේ මැරෙන්න ගෙනහිල්ලා කොක්කෙල්ලන වෙලාවටම නිදහස් කරනවා කියන එක විතරක් නෙමෙයි અભේදානය කියන්නේ. මැරෙන්නට තියෙන ඉඩකඩ අහුරන්නට පුළුවන් දැන් අපි හිතමු උදාහරණයක් හැටියට අපි පාරේ යනකොට පාරේ මොනවා හරි කෙසෙල්ලෙල්ලක් වැටිලා තියෙනවා. ඈතින් අපට පේනවා වේගෙන් බයිසිකලයක් එනවා. මේක උඩින් ගියොත් ලිස්සලා වැටෙන්නට පුළුවන් කියලා අපට පේනවා නම් අපි යන ගමන් පයින් ගහලා අර කෙසෙල්ලෙල්ල පැත්තකට වීසි කරනවා නම් එතනදි මොකක්ද අපි සිද්ධ කරගන්න කර්මය? અભය දානමය කුසල කර්මයක්. හැබැයි ඒ නිවැරදි හැඟීමෙන් කරනවා නම්. එතකොට අපි ඒ පයින් ගහලා කෙසෙල්ලෙල්ල පැත්තකට වීසි කරන්නේ මොකටද? මේක උඩින් මේ බයිසිකලේ ගියොත් ලිස්සලා වැටෙන්නට පුළුවන්. වැටුනොත් මේ මනුස්සයාගේ ජීවිතයට අනතුරක් වෙන්නට පුළුවන්. ඒ වෙන්න පුළුවන් ඉඩ දැකලා ඒක අහුරන්නටයි මේ කටයුත්ත කරන්නේ. එහෙනම් මැරෙනකම්ම බලා ඉන්නට ඕනේ නැහැ නිදහස් කරන්න. මැරෙන්න ලං වෙනකම්ම බලා ඉන්නට ඕනේ නැහැ නිදහස් කරන්න. කල්ලාතු ඒකට තියෙන ඉඩ හඳුනාගෙන අවම කරන්නට පුළුවන් නම් ඒ හැම එකක්ම અભේදානමේ කුසල් පින්නතල. ඒ නිසා සත්වයින් විනාශ වෙන්නට තියෙන ඉඩකඩ කොහොමද වායුව විනාශ වුණොත් සත්වය විනාශ වෙනවා. ජලය විනාශ වුණොත් සත්වය විනාශ වෙනවා. පරිසරය විනාශ වුණොත් සත්වය විනාශ වෙනවා. එහෙනම් පරිසරය රකින්නවා වායුව රකින්නවා ජලය රකින්නවා කියන්නේ මොකක්ද? අබේදානමේ කුසලයක්. ඒ නිසා අපේ කයින් වචනයෙන් සහ සිතෙන් අන් අයට හානි නොවි පවත්වා ගන්නවාseම අන් අය සුරක්ෂිත කරන්නට පුළුවන් පුළුවන් අවස්ථාවලදී ක්‍රියාත්මක වෙන්නට පුළුවන් ඒ තුන්දොරින් දුෂ්චරිත ධර්මයන්හි වැළකීලා සුචරිත ධර්මයන්හි යෙදෙන තැනැත්තා මෙලව පරලව තමන් සුරක්ෂිත කරගත්තු කෙනෙක් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා එදා කොසල් රජුරුව තමන්ට හුදකලාව ඉන්නකොට සිහිපත් වුණු කාරණයක් මූලික කරගෙන බුදුරජාණන් වහන්සේට මේ කාරණේ පැහැදිලි කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ තමන් රැක ගන්නා කෙනා කවුද තමන් නොරැක ගන්නා කෙනා කවුද කියලා මට හිතුණා එහෙම හිතනකොට මටම කල්පනා වුණා දුෂ්චරිතයෙන් වැළකීලා සුචරිත ධර්මයන්හි යෙදෙන තැනැත්තා මෙලව පරලව තමන් රැක ගන්නවා. ඒ තැනැත්තාට බාහිර රැකවරණයක් ආරක්ෂාවක් තිබුණත් නැතත් ඔහු මෙලව පරලව සුරක්ෂිත වෙනවා. හැබැයි තුන්දොරින් දුසිරිත්වල යෙදෙන තැනැත්තා කොයිතරම් බාහිර ආරක්ෂා රැකවරණේ තිබුණත් තමන් වෙත විනාශය පමුණවා ගන්නවා තමන් අනාරක්ෂිතයි කියලා මට හිතුණා කියලා බුදුහාමුදුරුවන්ට ඇවිදින් කිව්වේ තථාගතයන් වහන්සේ ඒ කාරණේම අනුමත කරමින් තමයි මේ සියලු තන ලැජ්ජා බය ඇතුව පව්කම් වලින් රැකෙන තැනැත්තා තමන් රැකගත්තා වෙනවයි කියන කාරණය එදා දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන ඉදිරියේ පැමිණෙන දුක් විපත් වලින් තමන් රැකෙන්නටත් අනුන් රකින්නටත් යම්කිසි සුචරිත ධර්මයක අපි යෙදෙන්නට ඕනේ. ඒ සඳහා සුදුසුම ක්‍රියාවන් තමයි ප්‍රාණඝාතයෙන් ටිකෙන් ටික ආරක්ෂා වෙන්නට විධිවිධාන යොදා ගැනීම. ඒ වගේම කුරා කුහුඹුවෙක් හරි කමක් නැහැ.